ඒතං සංසං ඒතං පණීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බ උපදීපටි නිස්සග්ගෝ සංහක්ඛෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන මේ ශාන්තය මේ ප්‍රණීතය නම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපදීන් අතහැර දැමීම සංහාව ක්ෂය කිරීම සෑල්ම නම් වූ විරාගය නැවැත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිබ්බාන කරුතර යෝගාවචර මහා සංඝරත්නයේ අවසරයි නිබ්බාන යන මාත්‍රිකාව යටතේ පැවැත්වෙන දේශනා මාලාවේ 33 වෙනි දේශනාවයි මේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය නිවනටම නැඹුරුවන අන්දමින් වැඩිීමේදී සතිපට්ඨාන සම්මප්පධාන ඉද්ධිපාද ඉන්ද්‍රිය බල බුද්ධංග යන අනිකුත් බෝධිපාක්ෂ ධර්ම සියල්ලක්ම භාවනා වශයෙන් පරිපූර්ණත්වයට පත් වෙන බව කලින් දවසේ දේශනාවේ අගහරියේදී ප්‍රකාශ කරන්න තිබුණා. මැදුම් සංගයේ මහා සලායතනික සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ ධර්මතාව පැහැදිලි කර දෙන ආකාරය විග්‍රහ කිරීමට අපි යම් කිසි ආරම්භයක් කළ නමුත් ඒක අවසන් කරන්ට සම්පූර්ණ කරගන්නට කාල වේලාවමදී වුණා. සලායතනයේ පිළිබඳව යථාභූත ඥානීය දර්ශනයක් නැතිව නැති කල්හි ඇලීම් බැඳීම් මුලාවීම් නැතිවීමෙන් පංච පාදානස්කන්ධයේ ගොඩනගෙන බවත් භවයක් ගොතාලන සංහාව වගේම විඩා දෛලි කැවිලි දුක් දුන්නස් වැඩෙන බවත් එදා උපුටා දැක් වූ සූත්‍ර කොටසින් කියවුණා. අද පළමුවෙන්ම ඒ සූත්‍රයේ ඉතිරි කොටස විග්‍රහ කරන්නට බලමු. සක්කුංච කෝ භික්ඛවේ ඥානං පස්සං යථා භූතං රූපේ ඥානං පස්සං යථා භූතං चक्षुविज्ञानं ज्ञानं पश्यं यथाभूतं चक्षुसम्पस्सं ज्ञानं पश्यं यथाभूतम् यं पिदं चक्षुसम्पस्सपत्या उपजति वेदितं सुखं वा दुःखं वा दुःखमसुखं वा तं पिजानं पश्यं यथाभूतम् चक्षुस्मिन् न साराज्यति रूपेषु न साराज्यति चक्षुविज्ञानेन साराज्यति चक्षुसम्पस्सेन साराज्यति चक्षुसम्पस् यं पिदं चक्षुसम्पस्सपत्या उपजति वेदितं सुखं वा दुःखं वा दुःखमसुखं वा तस्मिन् तेन साराज्यति තස අසාරත්ත අසාරත්තස්ස අසංයුත්තස්ස අසම්මෝලහස්ස ආදීනමානුපස්සිනෝ විහෙරතු ආයතින් පංච පාදානස්කන්ධා අපචයන් ගච්ඡanti සංහාතස්ස කෝණෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍ර අධිමන්දිනී සාචස්ස පහියති තස්ස කායිකා විදර්ථා පහියන්ති චේතසිකා විදර්ථා පහියන්ති කායිකා විසංතාපා පහියන්ති චේතසිකා විසංතාපා පහියන්ති කායිකා විපරිලාහා පහියන්ති චේතසිකා විපරිලාහා පහියන්ති සුඛං කාය සුඛං චේතෝ සුඛං පටිසංවේදී මහණෙනි ඇස තත්ත්ව පරිද්දෙන් දන්නේ දක්නේ රූපයන් තත්ත්ව පරිද්දෙන් දන්නේ දක්නේ චක්කු විඥානීය තත්ත්ව පරිද්දෙන් දන්නේ දක්නේ චක්කු සම්පස්සිය තත්ත්ව පරිද්දෙන් දන්නේ දක්නේ චක්කු සම්පස්සිය ප්‍රත්‍ය කරගෙන යම් සුව හෝ දුක් හෝ නොදුක් නොසුව හෝ වේදිතයක් වේද එයද තත්ත්ව පරිද්දෙන් දන්නේ දක්නේ ඇස හිනුවැළේ රූපයන් හිනුවැළේ චක්කු විඥාන හිනුවැළේ චක්කු සංපස්සේ හිනුවැළේ චක්කු සංපස්සේ ප්‍රත්‍ය කරගෙන යම් සුව හෝ දුක් හෝ නොදුක් නොසුව හෝ වේදිතයක් වේද එහි දුනුවැළේ එසේ නොඇලී නොබැඳී නොමුලාව ආදීනව දක්මින් වෙසෙනා වූ ඔහුගේ මතු ඇතීමට දුබු තිබෙන පංචඋපාදානස්කන්ධය අඩුවීමට යේ නැවත භවයක් ගොතාලන්න හුතු වීම ඇලීම සහිත ඒ තන සතුට වන ස්වභාව ඇති තණ්හාවද ඔහු තුල ප්‍රහීන වෙයි. ඔහුගේ කායික විඩාවෝ ප්‍රහීන වෙත්, චෛතසික විඩාවෝ ප්‍රහීන වෙත්. කායික සංతాපයෝ ප්‍රහීන වෙත්, චෛතසික සංతాපයෝ ප්‍රහීන වෙත්. කායික පරිඩාහයෝ ප්‍රහීන වෙත්, චෛතසික පරිඩාහයෝ ප්‍රහීන වෙත්. එතෙම කාය සුඛයක්ද, චේතසික චෛතසික සුඛයක්ද මිදී. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරනවා මෙන්න මේ කියාපු ශික්ෂණය ආශ්‍රයෙන් ඒ ආර්ය ශ්‍රාවකයා තුල ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන ආකාරය. මේ ශික්ෂණය තුලින්ම ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය මතුවෙන හැටි පෙන්වුම් කරනවා. යාතථා භූතස දිට්ඨි සාසහෝති සම්මා දිට්ඨි. යෝ තථා භූත සංකප්පෝ සාස ස්වාසහෝති සම්මා සංකප්පෝ. යෝ තථා භූතස වායාමෝ ස්වාසහෝති සම්මා වායාමෝ. යා තථා භූතස සති සාසහෝති සම්මා සති. යෝ තථාගත සමාධි ස්වාස හෝති සම්මා සමාධි කුබ්බේව ගෝපනස්ස කාය කම්මං වචී කම්මං ආදීවෝ සුපරිසුද්ධ හෝති එව මස්සයන් අරිය වට්ඨංගිකෝ මග්ගෝ භාවනාත්මෝ පාරිපූර්ණ ගච්ඡanti එබඳු වූහකේ ඒ කියලා කියන්නේ අර කලින් කිව් ශික්ෂණය ඇති ඒ ආර්ය ශ්‍රාවකයාගේ ඒ විදිහට හික්මෙන්නහුගේ යම් දෘෂ්ටියක් වේද එය ඔහුට සම්මාදිට්ඨිය වේ එබඳු වූහුගේ යම් සංකල්පයක් වේද එහුට සම්මා සංකල්පය වේ. එබඳු වූහුගේ යම් වායාමයක් වේද ඒ ඔහුට සම්මා වායාමය වේ. එබඳු වූහුගේ යම් සතියක් වේද ඒ ඔහුට සම්මා සතිය වේ. එබඳු වූහුගේ යම් සමාධියක් වේද ඒ ඔහුට සම්මා සමාධිය වේ. කල්තබාම ඔහු තුල කාය කර්මය, වචී කර්මය සහ ආජීවය සුපිරිසුදු වූයේ වේ. මෙසේ ඔහු තුල ආර්ථ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ භාවනා වශයෙන් පරිපූර්ණත්වයට එයි. දැන් මෙතන අර සාමාන්‍ය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කියවෙන කියවෙන පිළිවෙලටම පිළිවෙලටම කියුනේ නෑ. නමුත් අදදී අර කාය කර්ම වචී කර්ම ආජීව සුපරිසිදු වෙනවා කියලා ප්‍රකාශ කළේ අප අර කලින් මහා දේශනයේදී මහා චත්තාරිසික සූත්‍රයේ සඳහන් කළ කාරණයමයි මේ කියන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝකෝත්තර වශයෙන් සම්පූර්ණ වීමේදී සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව යනාංග තුන පහළවන්නේ විරති චෛතසික වශයෙන්. ඒකයි මෙතන මේ විශේෂයක් වගේ දැනෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ මේ විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන විට ඒකම අනිකුත් බෝධිපාක්ෂික ධර්මත් වැඩෙන ආකාරය පෙන්වුම් කරනවා. ඊපස්සේ එවන් ආර්යං අට්ඨාංගිකං මග්ගං භාවයතු සත්තාරෝපි සතිපට්ඨාන සාභාවනා පාරිපූර්ණං ගච්ඡanti. සත්තාරෝපි සම්මප්පදානා භාවනා පාරිපූර්ණං ගච්ඡanti. සත්තාරෝපි සිද්ධිපාදා භාවනා පාරිපූර්ණං ගච්ඡanti. සත්තාරෝපි පංචපි ඉන්ද්‍රියානි භාවනා පාරිපූර්ණං ගච්ඡanti. පංචපි බලානි භාවනා පාරිපූර්ණං ගච්ඡanti. සත්පි බොද්ධංගා භාවනා පාරිපූර්ණං ගච්ඡanti. එවං පස්සේ ඉමේ ද්වේ ධම්මා යුගනත්තාව යුගනද්ධාවත්තන්ති සමතෝච විපස්සනාය <coughs> මෙසේ මේ ආරෂ්ඨාංගික මාර්ගය වඩන්නා වූ ඔහුට සතර සතිපට්ඨානියෝද භාවනා වශයෙන් පරිපූර්ණත්වයට යෙත් සතර සම්මප්පදානියෝද භාවනා වශයෙන් පරිපූර්ණත්වයට යෙත් සතර ඉද්ධිපාදියෝද භාවනා වශයෙන් පරිපූර්ණත්වයට යෙත් ඉන්ද්‍රිය පහද භාවනා වශයෙන් පරිපූර්ණත්වයට යේ බල පහද භාවනා වශයෙන් පරිපූර්ණත්වයට යේ බොජ්ජංග හතර භාවනා වශයෙන් පරිපූර්ණත්වයට යේ ඔහු තුල සමත විපස්සනා යන මේ ධර්ම දෙක යුගනද්ද එකට බැඳී පවති. ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන මේ විදිහට බෝධිපාක්ෂික ධර්ම සියල්ලක්ම සම්පූර්ණ වීමේ අවසාන ප්‍රතිඵලය. सो ये धम्मा अभिज्ञा परिज्ञेय ये धम्मा अभिज्ञा परिज्ञेय ते धम्य अभिज्ञा परिजानाति सो ये धम्मा अभिज्ञा पहातब्ब ते धम्य अभिज्ञा पजहति सो ये धम्मा अभिज्ञा भावेतब्ब ते धम्मे अभिज्ञा भावेति सो ये धम्मा अभिज्ञा सच्चिकादब्ब ते धम्मे अभिज्ञा सच्चिकारोति इतम यम धर्मो अभिज्ञाविन පිරිසිඳ දත යුත්තාහුත මේ ධර්මයන් අභිඥාවෙන් පිරිසිඳ දැනගනි. යම් ධර්මයන් අභිඥාවෙන් ප්‍රහාණය කටයුතුද ඒ ධර්මයන් අභිඥාවෙන් ප්‍රහාණය කරයි. යම් ධර්මයන් අභිඥාවෙන් වැඩි යුත්තාහුද ඒ ධර්මයන් අභිඥාවෙන් වැඩයි. යම් ධර්මයන් අභිඥාවෙන් සාක්ෂාත් කළ යුත්තේ කළ යුත්තාහුද ඒ ධර්මය ධර්මයන් අභිඥාවෙන් සාක්ෂාත් කරයි. අභිඥාවෙන් පිරිසිදු දත යුතු ධර්ම හැටියට දක්වන්නේ පංච උපාදානස්කන්ධයයි. අභිඥාවෙන් ප්‍රහාණය කළ යුතු ධර්ම හැටියට දක්වන්නේ අවිද්‍යාවත් භව තෘෂ්ණාවත් දෙකයි. අභිඥාවෙන් වැඩි යුතු ධර්ම හැටියට දක්වන්නේ සමතයත් විපස්සනා කියන කියන ධර්ම දෙකයි. අභිඥාවෙන් සාක්ෂාත් කළ යුතු ධර්ම හැටියට දක්වන්නේ විද්‍යා සහ විමුක්ති මාර්ග ඥාන ඵල ඥාන කියන දෙකයි. දැන් එතකොට මේන් අප අර කලින් සඳහන් කළ ආකාරයට සත්‍තිස් බෝධිපාක්ෂිය ධර්ම තුල තිබෙන ක්‍රමානුකූලත්වයෙන් උටාම හොඳින් පැහැදිලි වෙනවා. සතර සතිපට්ඨානයේ ආරම්භ වන ශික්ෂණය ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් කුළු ගැන්වෙනවා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හරි හැටියටම පිහිටි සෝවාන් ආර්ය පුද්ගලයා තුල ඒ ඒ පුද්ගලයාට අර අනිකුත් බෝධිපාක්ෂික ධර්ම සතිපට්ඨාන ආදී බෝධිපාක්ෂික ධර්ම නිතින්ම වාගේ ඉබේම වාගේ පහළ වෙන බව සඳහන් වෙලා තියෙන්නේ මෙන්න මේ ක්‍රමානුකූලත්වය නිසායි. සතිපට්ඨාන සූත්‍රයේදී ඒකායන අයං භික්කවේ මග්ගෝලන් වෙන සඳහන් වීම ඇතම් කෙනෙක් සතිපට්ඨාන සූත්‍රයේ එකම මාර්ගය කියලා තෝරන්න ඒක අනුව තෝරන්න පෙළඹෙනවා. ඒක ඒක යුක්තිසහගත නැති බව කලින් අවස්ථාවකදී අපි හේතු සාධක සහිතව පෙන්눔 කළා. දැන් මෙතනින් පේනවා මේ ඒකායන කියලා කියන්නේ එකම මාර්ගය කියන අර්ථයෙන් නෙවෙයි එකම අරමුණකට යමු. ඒ කියන්නේ නිවනට යමු. ඒක නිසා තමයි මේ පාඩේ අගට එන්නේ ඥායස අධිගමාය නිබ්බානස්සච්ච කිරියාය. ලෝකෝත්තර මාර්ගය ලබා ගැනීම සඳහා නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා ආරම්භයත් සතර සතිපට්ඨාණයෙන් කෙරෙන්නේ. ඒ එහෙ පටන් ගත්ත ආරම්භය සම්මප්පදාන, ඉද්ධිපාද, ඉන්ද්‍රිය බල බොජ්ජංගෝසේ ආරෂ්ඨාංගික මාර්ගයෙන් උඩු ගැනීම. දැන් මේ මහා සලායතනික සූත්‍රයේ කීප වරකම කීප තැනකම කියවුණා ඥානං පස්සං යථා භූතං යන වචනේ. පත් වූ පරිද්දෙන් දැනීමක් දැකීමක් ගැන කියුණා. ඇස පිළිබඳව, රූපයන් පිළිබඳව, චක්කු විඥානය පිළිබඳව, චක්කු සංපස්සේ පිළිබඳව, චක්කු සංපස්සේ නිසා ඇති වෙන වේදිතයන් පිළිබඳව. මෙන්න මේ කියන යථා භූත ඥානය කුමක්ද කියලා අපි ටිකක් විමසලා බලමු. සංඥාව මිරිඟුවකට උපමා කරලා තිබෙනවා ධර්මයේ. මෙන්න මේ සංඥාවේ මරීච ස්වභාවය කුමක්ද කියලා ටිකක් හිතලා බලන්න වටිනවා. ග්‍රීෂ්ම කාලයේ තනිතලාවක ඈත පෙනෙන මිරිඟුවක් දකින මුවත් ඒ මිරිඟුවේ ජලය පිළිබඳ සංඥාවක් ඇති කරගන්නවා. ජලය කියලා හිතා ගන්නවා, මඤ්ඤණාවක් ඇති කරගන්නවා. ඒ සංඥාව අනුව ගිය මඤ්ඤණාවක් ඇති කරගන්නවා. එහෙම හිතාගෙන මේ මිරිඟුව දිහාට දුවන්නේමක් නිසාද? මේ දිවීමෙන් අර තමා ඒ ජලයත් අතර ඇති පරතරය ගෙවා දමලා ඒ ජලයට ලං වෙන්න පුළුවන් කියන හැඟීම මුවා තුල තිබෙන නිසා. නමුත් මුවා තේරුම් නොගත්තු කාරණයක් තිබෙනවා. මේ පරතරය දුවලා ගෙවන්න බෑ කවදාවත්. මේ පරතරය ගෙවා දැමිය නොහැක්කා. දෙකොණක් ඇති තාක් මැදක්ද තිබෙනවා. දෙකොණක් ඇති තාක් මැදක්ද තිබෙනවා. මේක අවධාරණයෙන් කිය යුත්තක්. එතකොට ඇසරින් කරලා ගත්තනම් ඈත පෙනෙන මේ යම්කිසි දෙය ජලය කියලා වෙන් කරගත්තනම් ඒක තුල කරතර ඒක තුල තියෙන කරතරේ මේ කාරණා තුනම අවශ්‍යයි. මේ කියාපු සංඥාමය අවස්ථාවට. අන්න ඒක නිසා අර පරතරය ගෙවා දෙමිය නොහැක්කක්. මේක ගෙවා දෙමිය නොහැක්ක බව තේරුම් ගත්ත විමුක්ත පුද්ගලයා අර මිරිඟු ඔස්සේ දුවන්නේ නැහැ. ඒ තැනැත්තා ඒ රහතන් වහන්සේ දිත්තේ දිත්ත මත්තන් භවිෂති ආදී හොති ආදී වශයෙන් දැක්වූ පරිදි දුටුෙහි දුටු මතින් නවතිනවා. ඇසුනේහි ඇසුන මතින් නවතිනවා. දැනුනේහි දැනුන මතින් නවතිනවා. දැන දැනගත් දේහි දත් මතින් නවතිනවා. මෙන්න මේ විදිහට මේ මඤ්ඤණා කරන්න යන්නේ නැහැ ඊළඟට මේ සංඥාව අනුව මඤ්ඤණා කරන්න යන්නේ නැහැ දුතු දෙයක් ඇත දුතු කෙනෙක් ඇත කියලා එහෙම මඤ්ඤණා කරන්න යන්නේ නැහැ අසුම් අසීමාදී පිළිබඳවත් එහෙමයි මෙන්න මේ මඤ්ඤණාවන්ගෙන් විමුක්ත තත්ත්වය රහතන් තුල රහතන් වහන්සේ කෙනෙකු තුල තිබෙන බව අර කලින් අවස්ථාවක උපුටා දැක් වූ චබ්බිසෝදන සූත්‍රයෙන් උපුටා දැක් වූ පාඩයකිනුත් පැහැදිලි වෙනවා. ඒ සූත්‍රයේ සඳහන් වුණා අරහත්ත්වයට ප්‍රතිඥා කරන භික්ෂුන් වහන්සේ නමක් රහත් බව තමා ලැබූ බව ප්‍රතිඥා යාහිකන රහතන් වහන්සේ නමක් භික්ෂුන් වහන්සේ නමක් ditta sutta mutta විඤ්ඤාත කියන කාරණා පිළිබඳව කළ යුතු නිවැරදි ප්‍රකාශනය. මොකක්ද මේ ප්‍රකාශනය? දිත්තේ කුවාං ආවුසෝ අනුපාය අනපාය අනුපායෝ අනපායෝ අනිශ්චිතෝ අපපටිබද්ධෝ විපමුක්තෝ විසංයුක්තෝ විමරියාදි කතේන චේත්තා විහරාමි. එවත්නි මම දිත්තේ පිළිබඳව ලං වෙන්නෙත් නැතිව ඈත් වෙන්නෙත් නැතිව ඒ අසුරු කරගන්නෙත් නැතිව එහි බැඳෙන්නෙත් නැතිව එයින් මිදී එයින් ගැලවි මායිම් කර නොගත් සිතකින් යුක්ත වාසය කරනවා. දැන් මේ ආපාඨයේ අර්ථය අපේ මිලිඟුව පිළිබඳව කියු කාරණේ අනුව තේරුම් ගන්න බලමු. මිරිඟුවකට ලං වෙන්නත් බෑ ඈත් වෙන්නත් බෑ. සාමාන්‍යයෙන් ග්‍රීෂ්ම කාලයේ මිරිඟුවක් දැක්කහම ඒක පිළිබඳව ජලය පිළිබඳව සංඥාවක් ඇති කරගෙන පිපාසය නිසා, බොණු කැමැත්ත නිසා. ඒ පැත්තට දුවල යන එකයි සිරිත. අපි ටිකකට හිතාගනිමු කෙනෙක් දැකලා මේ මිරිඟුව දැකලා ඔන්න ගම් වතුරක් දැල ගලාගෙන එනවා කියලා බය වුණා කියලා. ඒත නැත්නම් ආපහු වෙරලා දුවන්න ගිහිල්ලා දුව ටිකක් දුර ගිහිල්ලා හැරිලා බැලුවත් ඒත් පිටිපස්සේ මේ ඉන්න අපට පේනවා. මිරිඟුවට ලංවන්න ලංවන්න ඈතමයි. ඈත් වෙන්න ඈත් වෙන්න ළඟමයි. ඔන්නෝක නිසා රහතන් වහන්සේ අර දිත්ත සුත ආදී මිරිඟුවලට ලං වෙන්නෙත් නෑ ඈත් වෙන්නේ. අනුප හිතින් ලං වීම ඈත් වීම දෙකම කරන්නේ නෑ. කයින් මේ විදිහට කරනවා වගේ පේනවල ඔකයට. අනුපායෝ අනපායෝ. ඒ වගේම අනිශ්චිතෝ ඒ අසුරු කරගෙන. ඔන්න හොඳ ජලාශයක් තියෙන තැනක් කියලා එතන නැවතිලා ඉන්නේ. අපපටිබද්දෝ සිතින් එහි බැඳී ඉන්නේ නෑ. විප්පමුත්තෝ ඒ ජලය කියන සංඥාවෙන් මිදිලා වඤ්ඤාණාවෙන් මිදිනා. විසංයුක්තයෙන් ගැලවිලා. විමර්යාදි කතේන කිතු මායින් නොකරගත් සිට. මොකද්ද මේ මායින් කිරීම? දෙකොණ සහ මැද. දෙකොණ සහ මැද අර කලින් කියාපු ඇස වෙනමයි රූපය වෙනමයි පරතරයයි කියලා ওই විදිහට මායින් කර ගැනීමකුත් නැහැ ඒ රහතන් වහන්සේ තුල. දැන් එතකොට මේ ප්‍රකාශ කළ කාරණා අනුව අපිට පේනවා මෙන්න මේ මේ මඤ්ඤණා වලින් කෙරෙන්නේ. අර දිට්ඨ සුත මුත ආදී පිළිබඳ වස්තුත්වයක් ඇති කර ගැනීම දෙයක් කියලා හිතා ගැනීම. මඤ්ඤණාවෙන් කෙරෙන්නේ ඒ දකින දෙය දකින දකින දෙයක් තිබෙනවා අසන දෙයක් තිබෙනවා කියලා හිතා ගැනීම ආදී. එහෙම හිතා ගැනීම නිසාම තමයි අර කලින් අප සඳහන් කර යේන යේන හිමඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤතා කියලා. ඒ ද්වේතානුපස්සනාවෙන් ගාථාය මොකුටා දැක්ුවා. ඒ මඤ්ඤණා කිරීම නිසාම ඒ දෙයක් වෙනවා. ඒ දෙයක් වීම නිසාම ඒ අනිකක් බවටපත් වෙනවා. දෙයක් වෙලයි යම් දෙයක් වන්නේ කියලා ප්‍රකාශ කළේ ඒකයි. දෙයක් හැටියට ගැනීම නිසාම ඒකට ලං වෙන්න දරන උත්සාහයෙන් ඒක ඈත් වෙනවා වගේ පේනවා. ඔන්න ඕක එතකොට ඒ සාමාන්‍ය නඩ අපිට අපි මූලපරියාය සූත්‍රය පිළිබඳ විග්‍රහයදී දිගින් දිගටම සාකච්ඡා කළා. දැනීම් මට්ටම් තුනක් ඇති බව. සංඥා, අභිඥා, පරිඥා කියන. අශෘතවත් ප්‍රත්‍යඥයා සංඥාවෙන් බැඳිලා ඒ අනුව මඤ්ඤණා කරනවා. පටවියේ පටවි සංඥාව ඇති කරගෙන පටවිය පිළිබඳව හඟිනවා. පට පෘථිවිය දෙයක් කියලා හඟිනවා. පෘථිවියයි කියලා හඟිනවා. පෘථිවිය මගේ කියලා හඟිනවා. පෘථිවියෙන් කියලා හඟිනවා. දෙයක් හැටියට හිතාගෙන. දිත්තේ පිළිබඳවත් එහෙමයි. නමුත් ශේක පුද්ගලයා අර විශිෂ්ට ඥානය ඇති කරගෙන හේතුප්‍රත්‍ය සමவாய පිළිබඳව යම්කිසි අවබෝධයක් තියෙන නිසා. නමුත් පිරිසිදු දැන ගැනීමක් තාම නැහැ. ආශ්‍රවානුසය ගෙවලා නැති නිසා නිසා හික්මෙනවා. මඤ්ඤණා ඇති කර නොගැනීමට. විමුක්ත පුද්ගලයා රහතන් වහන්සේ පරිඥාත වශයෙන් සම්පූර්ණයෙන්ම පිරිසිඳ දැනගෙන මේ සංඥාවන්ගේ මරිචි ස්වභාවය. දැන් එතකොට මේ විදිහට අපිට පේනවා මේ මේ සංඥාවෙන් මේ මඤ්ඤණාවලින් කෙරෙන්නේ අර වස්තුත්වයෙන් සලකලා මේ දෙයක් හැටියට සලකා හිතා ගැනීම. මේ හිතා ගැනීම ගොඩක් මෙතන තිබෙනවා. ඊළඟට මෙන්න මේ මෙහෙම හිතාගත්තු දෙය අල්ලා ගැනීමටත් එක්තරා උත්සාහයක් කෙරෙනවා. ඒක කෙරෙන්නේ මේ තණ්හාවෙන්. තණ්හාව නිසා උපාදානය. මේ දෙයක් හැටියට හිතාගත්තු දේ අල්ලා ගන්නත් උත්සාහයක් කරනවා. දැන් මෙතන මේ කාරණා තුනක් තිබෙන බව අමතක වෙනවා ඒ නිසා. දැන් මදුපිණ්ඩික සූත්‍රය විග්‍රහ කරන අවස්ථාවේ අපට විශේෂ පාඩයක් හමු වුණා මුල්ම පාඩයේ. චක්කුංච චක්කුංචකෝ පටිච්ච ආවසෝ රූපේච උප්පජ්ජ චක්කු විඥානං කියලා. ඇසත් රූපයත් ප්‍රත්‍ය කරගෙන චක්කු විඥාණය ඇතිවෙනවා. එතන මහා ගැඹුරු කාරණයක් තිබෙනවා. ඉන්ද්‍රිය ඥානය පිළිබඳව ඉතාමත්ම ගැඹුරු තැනය. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජ චක්කු විඥාන. ඇසත් රූපයත් ප්‍රත්‍ය කරගෙන චක්කු විඥාණය උපදින්නේ. චක්කු විඥානේ ප්‍රතිත්‍ය සමුප්පන්න දෙයක් බව එතනින් පෙන්වන්න ඒකම අර කලින් කියාපු දෙකම සහ මැද එතනින්ම මතුවෙනවා. ඇස ඇසත් රූපයත් වෙන් කර ගැනීමමයි වෙන් කර දැන ගැනීමමයි චක්කු විඥානය කියලා කියන්නේ. යම් අවස්ථාවක ඇස වෙන් කරගත්තනම් මේ ආධ්‍යාත්මික ආයතනයයි කියලා. රූපය වෙන් කරගත්තනම් මේ බාහිර ඊට පිටින් තියෙන ආයතනයයි කියලා. එතනමයි චක්කු විඥානය. ඕක මැද ඕක තමයි පරතරය. එතකොට මෙන්න මෙතනම තියෙනවා දෙකොණ සහ මැද. මේක තේරුම් ගැනීම පහසු වීමකට අප කලින් අවස්ථාවකදී දැක්වූ වඩුවා පිළිබඳ උපමාව එළියට ගනිමු. සඳහන් කළ අර දොරක් හදන වඩුවේ ලෑලි දෙකක් පුරුද්දලා ඒ දොර හදනකොට මේ ලෑලි දෙකේ පරතරය ගැන අවධානය මානසිකාරය යොමු වෙන අවස්ථාවේදී කතා කරනවා මේ ලෑල්ල අනිත් ලෑල්ල හේතුව මේ ලෑලි දෙකේ හේතුව හරි නෑ එහෙම නැත්නම් හරි කියලා ඒ විදිහට හිතනවා මේ ලෑලි දෙකේ හේතු වීමක් ගැන කතා කරන්නේ ලෑලි දෙකේ සම්පස්සයක් ගැන කතා කරන්නේ වඩුවගේ මානසිකාරය අර දෙකක් හැටියට එතන බෙදිලා ගියා දොර එකක් හැටියට නෙවෙයි යැලිපලු දෙකක් හැටියට. ඔන්න ඔය විදිය දෙයක් මේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජ චක්කු විඥානං කියන තැන තියෙනවා. ඇස වෙන් කරගත්තා. රූපය වෙන් කරගත්තා. ඒ වෙන් කර දැන ගැනීම විඥානයයි ඒක තමයි පරතරය ඒක තමයි මැද. ඔන්න ඔය දෙකොන සහ මැද එතෙන්දි මතුවේ. මේ චක්කු සම්පස්සය කියන එක එතකොට ධර්මානුකූලව බලනකොට ඉතාමත්ම සංකීර්ණ අවස්ථාවක්. ඒක ඇත්ත වශයෙන්ම දෙකක් මේ මෙන්න මේ දෙකොණක් සහ මැදක් තිබෙන දෙයක් ඒක. දෙකොණක් මැදක් ඊට අයිති. මෙන්න මේ දෙකොණක් මැදක් තිබුණට මොකද මේ මැද නොතකා හැරීමක් සාමාන්‍යයෙන් සාමාන්‍ය ලෝකයා තුල තිබෙනවා. මැද නොතකා හැරිලා අතර මැද නොතකා හැර දෙකොණ ගැටලීමේ තැත කරන්නේ තැත තමයි උත්සාහය තමයි උපාදානය කියලා කියන්නේ. ඒක තණ්හාවෙන් කෙරෙන එකක්. තණ්හාව අනුව උපාදානයක් වෙනවා. හරියට අර මුවා හිතාගනවා දැන් මම මෙතන ජලය ආතන මම ජලය බොන්න එතෙන්ට කිට්ටු වෙන්න ඕන කියලා දුවන්න පටන් ගන්නවා. පරතරය අමතක කරනවා. ඔන්න ඒ විදිහේ දෙයක් සිද්ධ වෙනවා ඉන්ද්‍රිය ඥානෙත්. අර පරතරය අමතක කර කිරීමට තුඩු දෙන්නේ තණ්හාවයි. තණ්හාවේ තියෙන අර තණ්හාරයට ලේපාගේ ලේප කියලා නමක් සඳහන් වෙනවා. ලාටුව. යන්නේ තණ්හාවේ තියෙන ලාටු ගතියෙන් තමයි අර මැද පරතරය මකාලන්න උත්සාහ කරන්නේ. බුදුරජාණන් වහන්සේ තණ්හාව මහුම්කාරයකට උපමා කළා. සිබ්බනි. මේ මෙහිමේදී වගේම ගෙතීමේදී මේ සිබ්බනි කියන සිබ්බති සංසිබ්බති කියන පද දෙක යොදනවා මෙහිමටත් ගෙතීමටත් දෙකටම. මෙහිමේදී ගෙතීමේදී දෙකේම කරන්නේ අර පරතරය අඩු කරලා ඒ ගැටලෑම. එතකොට මෙන්න මේ උපාදානය කියලා කියන්නේ ඔන්න ඔය විදිහට තණ්හාව නිසා තණ්හාව ප්‍රීති කරගෙන දෙකන ගැටල යන්නේ තත. බුදුරජාණන් වහන්සේ සුත්තනිපාතේ පාරායන වගේ තිස්සමෙත්තේ සූත්‍රයේදී ඊ타මත්ම ගම්භීරාර්ථවත් ගාථාවකින් පෙන්වු කරනවා මේ තණ්හා නැමැති සිබ්බණිය මේ මහුම් කාර්ය ඉක්මවලා ගෙතුම් කාර්ය ඉක්මවලා විමුක්තිය ලබන ආකාරය යෝ උභන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති තං තං බ්‍රූමි මහා පුරිසෝති සෝද සිබ්බනි මච්චගා යම් කෙනෙක් කොන් දෙක තේරුම් අරගෙන ප්‍රඥාවෙන් මැද නොයලෙයිද ඔහුට මම මහා පුරුෂයායයි කියමි හෙතෙම මේ ලෝකයේහි සිබ්බනී නම් වූ ඒ මහුම් කාර්ය, ඒ ගෙතුම් කාර්ය ඉක්මවා ගියේ වේ. මේ ගාථාව කොයිතරම් ගැඹුරුද කියතොත් බුදුරජාන් වහන්සේ වැඩ විසූ කාලයේම බරණැස ඉසිපතනේ බුදුරජාන් වහන්සේ වැඩවසන අවස්ථාවක ස්තවිර භික්ෂුන් වහන්සේලා පිරිසක් මණ්ඩල මාලයේ රැස් වෙලා මේ ගාථාව මුල් කරගෙන ධර්ම සාකච්ඡාවක් ආරම්භ කළා. එවත්නි ඒ කාලේ බුද්ධ කාලේ ඒ ගැඹුරු ධර්ම සාකච්ඡා සඳහා ඉදිරියට ගත්තේ මේ කාලේ ඉදිරියට ගන්න ධර්ම කොටස වගේ දේවල් නොවේ. වෙසුත් නිපාතයේ පාරායන අටක පාරායන වර්ග වැනි ඒ ගැඹුරු ධර්ම කොටසයි. මේ ස්වාමින් වහන්සේලා එතකොට මේ ධර්ම සාකච්ඡාවේ මාතෘකාවෙන් මේ විදිහට මතු කර ගන්නවා එවැත්නි භාග්‍යතුන් වහන්සේ විසින් පාරායණයේ මෙත්තේ පඤ්ඤේ මෙන්න මෙහිම ගාථාවක් ප්‍රකාශ කරලා තිබෙනවා මේක මේක මේ කියන කොන් දෙක ගහ මැද කුමක්ද ඒක පාළියෙම සඳහන් වෙන්නේ මේ විදිහටයි කතමෝනු කෝවසෝ ඒකෝ අන්තෝ කතමෝ දුතියෝ අන්තෝ කිං මජ්ජේ කාතිබ්බනි එවැත්නි මෙතන මේ කියවෙන ඒකාන්තයක් කුමක්ද? එක කොන කුමක්ද? දෙවෙනි කොන කුමක්ද? මැද කුමක්ද? නහුම්කාරී කවුද? මේ මාතෘකාව යටතේ මේ සංඝ සභාවේ අමතු පළමුවෙනි ස්වාමින් වහන්සේ මෙන්න මෙහෙම ප්‍රකාශ කරනවා. පස්සෝ කෝවාසෝ ඒකවන්තෝ පස්ස සමුදය දුතියාන්තෝ පස්ස නිරෝධෝ මජ්ජේ තණ්හා සිබ්බනි තණ්හායිනං සිබ්බති තස්ස තස්සේව භවස් අබිනිබ්බත්තියා එත්තාවතාකෝ ආවුසෝ භික්ඛු අභිඤ්ඤයං අභිජානාති පරිඤ්ඤයං පරිජානාති අභිඤ්ඤයං අභිජානන්තෝ පරිඤ්ඤයං පරිඥාන ඥානන්තෝ දිත්තේව ධම්මේ දුක්ඛ සංතකරෝ හෝති එවත්නි ස්පර්ශය ඒකාන්තයේකි එක කොනකි ස්පර්ශය සමුදය ස්පර්ශය හට ගැනීම දෙවෙනි කොනය ස්පර්ශ නිරෝධය මැදය නහුංකාරිය තණ්හාවය මක් නිසාදයක් ඒ ඒ භවයේ ගැට භවයේ ගැට ගැසීමට භවයේට මැස්ම දමන්නේ නැහුම දමන්නේ තණ්හාව නිසායි. මේ කාරණේ තේරුම් ගත්ත පමණකින් භික්ෂුවක් අභිඥා වශයෙන් විශේෂ ඥානින් දත යුත්තේ අභිඥා වශයෙන් දැනගනි. පරිඥා වශයෙන් දත යුත්තේ පරිඥා වශයෙන් දැනගනි. අභිඥා වශයෙන් දත යුත්තේ අභිඥා වශයෙන් දැනගෙන පරිඥා වශයෙන් දත යුත්තේ පරිඥා වශයෙන් දැනගෙන දීතු දැනීම දුක් කෙලවර කරන්නේ. මෙහෙම ප්‍රකාශ කරාට පස්සේ දෙවෙනි ස්වාමීන් වහන්සේ නමක් Tamanගේ මතය ප්‍රකාශ කරනවා. අපි දැන් ඒක සාරාංශ වශයෙන් කෙටියෙන් සඳහන් කරමු. ওই රටාවටම මේ පිළිතුර මූලික වචන ටික විතරක් සඳහන් කිරීම සෑහෙනවා. ඒ ස්වාමීන් වහන්සේගේ මතයට අනුව එක කොනක් අතීතය දෙවෙනි කොන අනාගතය මැද වර්තමානයේ පච්චුප්පන්නේ බහුකාරිය තණ්හා. එහෙම ප්‍රකාශ කරන තුන්වෙනි ස්වාමීන් වහන්සේ නම Tamanගේ මතය ප්‍රකාශ කරනවා. එක කොනක් සුඛා වේදනා සැප වේදනා දෙවෙනි කොන දුක් වේදනා මැද අදුක්ඛම සුඛ වේදනාව මධ්‍යස්ථ අදුක් නොදුක්ම සුඛ වේදනා සංකාරිය තණ්හා හතරවෙනි ස්වාමීන් වහන්සේ නමක් තමයි මට ඉදිරිපත් එක කොනක් නාමය දෙවෙනි කොන රූපය මැද විඥාණය සංකාරිය තණ්හා පස්වෙනි ස්වාමීන් වහන්සේගේ නමක් තවත් මතයක් ඉදිරිපත් කරා එක කොනක් ආධ්‍යාත්මික ආයතන ආයතන 6 දෙවෙනි කුණ බාහිර ආයතන 6. මැද විඥාණය. නම් කාර්ය තණ්හා. හයවෙනි ස්වාමීන් වහන්සේ තමන්ගේ නම තමන්ගේ මත ඉදිරිපත් කරනවා. එක කුණක් සක්කාය. සක්කාය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයටම නමක්. ඔය සක්කාය දිට්ඨි කියන තැන තියෙන සක්කායයි. දෙවෙනි කුණ සක්කාය සමුදය. සක්කායේ හට ගැනීම. තුන්වෙනි මැද සක්කාය නිරෝධය මහුම් කාර්ය තණ්හා මේ විදිහට විවරණ හයක් සභාව ඉදිරියට ආවට පස්සේ එක ස්වාමීන් වහන්සේ නමක් යෝජනා කරනවා එවැනි දැන් අපේ අපාතර මේ විදිහේ මේ විවරණ හයක් මේ ඉදිරිපත් වෙලා තිබෙනවා අපි භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහිලා මේ කාරණේ වාර්තාව ඉදිරිපත් කරමු භාග්‍යවතුන් වහන්සේ යම් ආකාරයකට මේකට විවරණය දෙනවනම් ඒ ආකාරයකට දරා ගනිමු කියලා ඒකට එකඟ වෙලා සංඝ ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ වාර්තාව ඉදිරිපත් කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ එන ඉවත් කළා. බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා පසනුකෝපන්තේ සුභාසිතං. කාගේ කීමද හරි? බුදුරජාණන් වහන්සේට දෙන පිළිතුර සබ්බේ සංගෝධිකවේ සුභාසිතං පරියායෙන්. මහණෙනි ඔබලා හැම දෙනාගෙම කින් ඔය හයද හයම හරි ඒ අතින් බලනකොට පරියායන කියලා කියන්නේ එක් එක් අතින් බලනකොට ඒ හැම එකක්ම හරි නමුත් මා මෙත්තේ පාරායන වග්ගයේ මෙත්තේ සූත්‍රයේ මෙන්න මේකයි අදහස් කළේ නම් පස්ස ඒකාන්තය පස්ස සමුදය දිවිඤ්ඤාන්තේ මැද පස්ස නිරෝධය සංහාව නම්කාරී මේ විදිහට පිළිතුරු දීමෙන් අපිට පේනවා මේ ගාථාවේ ගැඹුරු අර්ථයක් වගේම පුළුල් අර්ථයකුත් තිබෙන බව. ඒ විවරණ හයම හරි. දැන් අපි බලමු බලමු මේ විවරණ හය ගැන ටිකක් තේරුම් ගන්න මොනවද මේ? ඇත්ත වශයෙන්ම මේ විවරණ හය විදර්ශනා කර්මස්ථාන හයක් හැටියට අපට ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ප්‍රායෝගික වශයෙන් මේ වටිනාකමක් ඇති ගාථාවක් මේ මේ විවරණයක් ඒ වගේ. දැන් මෙතන මේ කියවෙන මේ සිබ්බණිය මේ මහුම් කාර්යය එහෙම නැත්නම් ගෙතුම් කාර්යය මොකද්ද මේ කරන්නේ? මේ පළවෙනි විවරණය අනුව පස්ස ස්පර්ශාන්තය ස්පර්ශ සමුදය ස්පර්ශයේ හට ගැනීම කියන අනික් කොනත් එක්ක ගැටලනවා ඊ මැද තිබෙන පස්ස නිරෝධය අමතක කරලා නොතකා හැරලා ස්පර්ශ නිරෝධය මේ මැද තිබෙන ධර්ම යටයි අවිද්‍යාව තිබෙන්නේ ඒක නිසා තමයි අර මජ්ජේ මන්තාන ලිප්පති මැද තිබෙන ධර්මය තේරුම් ගත්තොත් එතන විමුක්තිය තණ්හාවෙන් මිදුණා එතකොට මැද තිබෙන ධර්මය ගැන විශේෂ අවධානය අපේ යොමු වෙත්තේ එතකොට මේ සිබ්බණීන මෙති තණ්හාව අර පස්සයත් පස්ස සමුදයත් ගැටලනවා පස්ස නිරෝධය නොතකා හරින්න පළමුවෙනි විවරණයට අනුව දෙවෙනි විවරණයට අනුව අතීතයත් අනාගතයත් ගැටලනවා වර්තමානය නොතකා හරින්න තුන්වෙනි විවරණයට අනුව සැප වේදනාවක් දුක් වේදනාවක් ගැටලනවා අදුක්ඛම සුඛ වේදනාව නොතකා හරින්න හතරවෙනි විවරණයට අනුව නාමයක් රූපයක් ගැටලනවා විඥානය නොතකා හරින්න පස්වෙනි විවරණයට අනුව සලා ආධ්‍යාත්මික ආයතන හයත් බාහිර ආයතන හයත් ගැටලනවා විඥාණයනට හරිම කරණට අනුව සක්කායත් සක්කාය සමුදයත් ගැටලනවා සක්කාය නිරෝධය නොතක හරිම මේ මෙහිමෙදිත් ගැටීමෙදිත් අර කරතරය නොතක හරින ගැටලෑමක් සිද්ධ වෙන බව අපි සඳහන් කළා මෙන්න මේක මේ මේන් අපිට පේනවා අර මැද යටයි මැද ළඟයි මේ මැද නොතකා හැරීම ස්වාභාවිකව සිදුවෙන දෙයක් පුතග්ජන පුද්ගලයා අතින්. අවිද්‍යාව සැඟවිලා තිබෙන්නේ එතනයි. මේ මැද හරියාකාර තේරුම් ගත්තොත් ඒක විරාගයට තුඩු දෙනවා, නොඇල්මට තුඩු දෙනවා, අතහැරීමට තුඩු දෙනවා, විමුක්තියට තුඩු දෙනවා. දැන් මේ කර්මස්ථාන ගැන ටිකක් ගැඹුරට තේරුම් ගන්න උපකාර වෙන සාධක සූත්‍ර කීපයකුත් අපි ටිකක් මතු කරගන්න බලනවා යන්ත කෙටියෙන්. මේ පළමුවෙනි විවරණයට පස්ස පස්ස සමුදය පස්ස නිරෝධ කියන කාරණයට අදාළ ගාථා යුගලයක් අපිට හමු වෙන ද්වේතානුපස්සන සුත්තනිපාතයේ ද්වේතානුපස්සන සූත්‍රය. සුඛං වා යදි වා දුක්ඛං අදුක්ඛම සුඛං සහ අජත්තං ච බහිද්ධාච යං කිංචි අත්ථිවේදිතං ඒතං දුක්ඛං තිඤ්ඤත්වාන මොස ධම්මං පළෝකිනං පුස්ස පුස්ස වයං පස්සං එවං තත්ථ විරාජ්‍යති වේදනානං khaya භික්ඛු නිච්ඡාතෝ පරිමුද්ධතෝ ආධ්‍යාත්මික සහ බාහිර සුව හෝ දුක් හෝ නොදුක් නොසුව හෝ යම් වේදිතයක් වේද. ඒ සියල්ලම දුක කැයි තේරුම් අරගෙන දැනගෙන මුලා කරන සුළු බිඳී යන සුළු දෙයකයි තේරුම් අරගෙන ඔන්න ඊළඟට එන අවශ්‍ය වෙන පාඩේ පුස්ස පුස්ස වයන් පස්ස ස්පර්ශයක් ස්පර්ශයක් පාසා ගෙවීම ගෙවී යාම භංගය දක්නේ ඒවන් තත්ත විරජ්‍යති. මෙසේ ඒහින් නොඇලෙයි. වේදනාවන් වේදනාවන්ගේ ක්ෂය වීමෙන් තණ්හා කුසගින්නෙන් මිදුණා වූයේ තැනැත්තේ පිරිනිවීමටපත් වේ. මේන් පේනවා එතකොට අර පස්ස නිරෝධය සාමාන්‍යයෙන් අමතක වෙනවා. සමුදේ පක්ෂයේ වැඩ කරන හිත. අන්න ඒක නිසා පස්ස නිරෝධය. ඒක අර ඒ භංගය දැකීම, භංගය දකින අවස්ථාව වගේ මෙතන කියවෙන්නේ. ස්පර්ශ නිරෝධය. ඊළඟට දෙවෙනි විවරණයට අදාළ කෙටි සාධක සූත්‍රයක් මතු කර ගන්නට බලමු. අතීතයත් අනාගතයත් මේ දෙක තුන මැද තිබෙන වර්තමානයක්. මජ්ක්‍ධිම නිකායේ බද්දේක සත්‍රත් සූත්‍රයෙන් අපට ඒකට උත්තර පාඩ හමු වෙනවා. අතීතං නාන්වා ගමේ යන පජප්පේ අනාගතං යදතීතං පහිනංතං අපත්තං ඥානාගතං පච්චුප්පන්නං චයෝ ධම්මං තත්ත තත්ත විපස්සති අසංහීරං අසංකුප්පං සංවිද්වාමනුබ්‍රූහයේ අතීතයේ ලුහුණ බඳින්නේ අතීතය ඔස්සේලවා නොයන්නේ අනාගතය නොපතන්නේ යමක් අතීතයේද ඒ ප්‍රහීනය අනාගතයේ තමන නොපැමිණියේය යමෙක් වර්තමාන වූ ධර්මය ඒ තැන වර්තමාන වූ දෙය ඒ තැන විදර්ශනා වශයෙන් දකීද ඊට නොයදෙමින් එයින් නොකෙපිමින් ඒ දක්නා වූ විදර්ශනා తত্ত্বය නුවණැති පුද්ගලයේ වඩන්නේ මේනොත් අපට අර සංස්කාර සම්මර්ෂණයේදී උග්‍ර විදර්ශනාවේදී වර්තමාන සංස්කාරය සම්මර්ෂණය කරන්නේ. අතීතානාගත පච්චුප්පන්න කියන ඒ පිළිවෙලට දක්වන්නේත් ඒකයි. අතීත සංස්කාර සම්මර්ෂණය පහසුයි. අනාගත සංස්කාර සම්මර්ෂණයත් පහසුයි. වර්තමාන සංස්කරණය තමයි අතහැරෙන්නේ අල්ලගන්න අමාරු. නමුත් උග්‍ර විදර්ශනාවේදී ඒකයි සම්මර්ෂණය කළ යුත්තේ. මේ පමණක් ඇති මේ දෙවෙනි විවරණයට. තුන්වෙනි විවරණය සුඛා වේදනා, දුක්ඛා වේදනා, අදුක්ඛම සුඛ වේදනා ගැන කියාපු. ඒකටත් අර කලින් අවස්ථාවක දීර්ඝව අපි විස්තර කරලා තියෙනවා චූල වේදල්ල සූත්‍රයේ ධම්මදින්නා රහත් මෙහෙණියත් විසාක උපාසකතුමාත් අතර සැප දුක් වේදනා, අදුක්ඛම සුඛ වේදනා ගැන කියන දීර්ඝ ධම්ම විස්තරයක් අවශ්‍ය කෙටි කොටසක් විතරක් මතු කරගත්තොත් සුඛා වේදනාය දුක්ඛා වේදනා පටිභාගෝ දුක්ඛා වේදනාය සුඛා වේදනා පටිභාගෝ අදුක්කම සුඛාය වේදනාය අවිජ්ජාපටි භාගෝ අවිජ්ජාය විජ්ජාපටි භාගෝ විජ්ජාය විමුක්තිපටි භාගෝ විමුක්තියා නිබ්බාණං පටි භාගෝ සැප වේදනාවේහි ප්‍රතිභාගය අනික් පළුව දුක් වේදනාවයි දුක් වේදනාවේ ප්‍රතිභාගය සැප වේදනාවයි මේ දෙක අතර තියෙන චක්‍රාකාර සම්බන්ධයක් මේක මේකෙන් මිදෙන්න බෑ නමුත් මැදින් තිබෙන අදුක්කම සුඛ වේදනාව නොදුක්ක නොදුක්න සුඛ වේදනාවේ ප්‍රතිභාගය අවිද්‍යාවයි උන්නාර මධ්‍යස්ථ වේදනාව උපේක්ෂාවට යටින් අවිද්‍යාව තිබෙන හැටි පැහැදිලි වෙනවා. නමුත් ඒක ඒකේ හොඳ පැත්තක් තියෙනවා. විමුක්තිය එතනින් තියෙන්නේ. විඥාය විඥා ප්‍රතිපාද. අවිද්‍යාව ඉවත් කළ හැටි විඥාව මත වෙනවා. විඥාවෙන් විමුක්තිය මත වෙනවා. විමුක්තිය නිවන නිවීම එනවා. ඒ විවරණයට ඒක ඇති. ඊළඟට හතරවෙනි විවරණය බලමු. නාමයක් රූපයක් මැදින් විඥානය මේකටත් අපි අර කලිනුත් උපුටා දැක්වූ ද්වේතානුපස්සනා සූත්‍රයෙන් උපුටා දැක්වූ ගාථා දෙකක් යන්තමින් මතක් කරගනිමු. යේච රූපූපගා සත්තා යේච අරූපට්ඨායිනෝ නිරෝධං අපජානන්තා ගන්තාරෝපුනම් භව. යේච රූපේ පරිඥාය අරූපේසු අසංඨිතා නිරෝධේ යේ විමුච්ඡanti තේජනා මච්චුහායිනෝ. යම් සත්‍යෝ රූප භවයන්ට යෙද්ද එළඹෙද්ද අරූප භවයන්හි සිටින්නා වූ යම් සත්වයෝ වෙද්ද ඒ හැම දිනෙකම <clears throat> නිරෝධං අපජානන්ත නිරෝධය තේරුම් නගත්තා වූ නැවත නැවතත් භවයටම පැමිණේ. ඊචෙන් ඊළඟට ඊච නිරෝධං අපජානන්ත ආගන්තාරෝ පුනබ්බං. නමුත් ඊච රූපේ පරිඥාය යම් කෙනෙක් රූපය පිරිසිදු දැනගත්තනම් අරූපෙහි නොරඳුනා නම් අරූපේසු අසංඨිතා නිරෝධේ ඒව මුච්ඡanti නිරෝධේ විමුක්ත වෙනවා නම් එතන කියන නිරෝධය විඥාන නිරෝධයයි භව නිරෝධයයි ඒ විමුක්ත ඒ විමුක්ත පුද්ගලයන් තමයි මච්චුහායින මාර්යා පළවා හරින්නේ මේක යන්තමින් මතක් කරගන්න සෑහෙනම අර කලින් අවස්ථාවකට සඳහන් කළා බුදුජාන් වහන්සේ පහළ වෙන්න කලිනුත් ඊට පසුව තරාලාර කාලාමාදීන් රූපයෙන් මිදෙන්න උත්සාහ කරේ අරූපය බදා ගැනීමෙන් බුදුරජාන් වහන්සේ පමණයි පින්නුම් කළ දුන්නේ. අරූපය තුලත් රූපය හැංගිලා තිබෙනවා. රූපයෙන් මිදෙන්න බෑ අරූපය අල්ලා ගැනීමෙන්. මේ දෙකෙම මිදෙන්න ඕන. මිදෙන්නේ කොහොමද? රූප අරූප දෙකම වෙන්කොට දක්වන විඥානින් නිරෝධයෙන්. භව නිරෝධයෙන්. මේ ගැඹුරින් සඳහන් කළ කාරණේ කෙටියෙන් උපමාවක් ආශ්‍රයෙන් තේරුම් ගැනීමට නම් කලින් අප නිතර කීප සැරයක්ම සඳහන් කළ අර ඒ දණ්ඩ උඩ බල්ලාගේ උපමාව ගනිමු. ඒ දණ්ඩ උඩ ඉන්න බල්ලට බල්ලා අර පෙනෙන බල්ලා දිහා බලන්නේ තමාගේම ඡායාව දිහා බලන්නේ මක් නිසාද අර ජලයේ වගේ තමයි විඥානය නාමයට මැදින් රූපයට මැදින් තිබෙන්නේ මේ විඥානයයි පෙනෙන බල්ලටත් බලන බල්ලටත් මැදින් තිබෙන්නේ මෙන්න මේ විඥානයයි අන්න එතකොට ඒනුත් ගන්න පුළුවනි මේ විඥානයේ නාම රූප දෙකට මැදින් තිබෙන්නේ මක් නිසාද කියලා. මේවා සාමාන්‍ය නාම රූප විඥාන විග්‍රහයදී මේවා ගැන කියවෙන්නෙත් නෑ මම හිතන්නේ. එතකොට මෙන්න මේ විදිහට අපිට තේරෙනවා එතකොට අර විඥානය මක් නිසාද මැදින් තිබෙන්නේ ඒක පේන්නේ ඒක අවබෝධය කර ගැනීම අපහසු නෑ මායාත්මක නිසා. ඒක අවබෝධ කරගත්තා නම් අර බල්ලාර ඒ දණ්ඩ උඩ යහට මේ වල්ගිය වනවන ගොරව ගොරව ඉන්නේ නැහැ. ඊළඟට අර ඊළඟට තිබෙන විවරණය අධ්‍යාත්මික ආයතන හයත් බාහිර ආයතන හයත් මැද විඥානයක්. ඒකත් කෙටියෙන් සඳහන් කිරීම සෑහෙනවා. දයම් බික්කවේ පටිච්ච විඥානං සම්භෝති කියලා හැම සඳහන් වෙනවා. විඥානයක් ඇති වෙන්නෙම දෙකක් කියන හැඟීම මුල් කරගෙනයි. ආධ්‍යාත්මික බාහිර ආයතන දෙක කලින් උඩට සඳහන් කළා. මේ ආධ්‍යාත්මික ආයතනය බාහිර ආයතනය කියලා වෙන් කර ගැනීම තමයි විඥානය. ඒක නිසා විඥානය මැදින් තිබෙන්නේ. එතකොට ඒක නිසා තමයි ඔතන දැන් ඔය මේ ආධ්‍යාත්මික ආයතන දෙක නැදී තියෙන විඥානය යම් අවස්ථාවක තේරුම් ගත්තනම් මේක වෙන් කර ගැනීම දෝෂය බව. අධ්‍යාත්මයේ ඈත සීමාව බහිද්ධාවේ මෑත සීමාවයි. මේක අතර පරතරය මේ හිතෙන්ම හදාගත්තු එකක් කියලා එතකොට අවබෝධ වෙනවා. ඊළඟට හයවෙනි විවරණය. සක්කායත් සක්කාය සමුදයක්. මේ සක්කාය කියන වචනේ නිතර හවුෙන්නේ නැති නිසා ඒක තේරුම් ගැනීම අපහසු වෙන්න පුළුවනි. කෙටියෙන් බුදුරජාණන් වහන්සේ සක්කාය කියන එක හඳුන්වලා දීලා තියෙන්නේ පංච උපාදානස්කන්ධයමයි. සක්කාය මේ සමූහයක්ම ඇත කියලා ඝන සංඥාවෙන් ගැනීම. සක්කාය දිට්ඨි කියලා ගන්නෙත් ඒකයි. මේ සක්කායට හේතුව තමයි සමුදය තමයි ඡන්දය. ඕනෑකම කැමැත්ත ඇති වුනහම තමයි මේ සමූහය එකක් හැටියට ගන්නෙ. ඒ ඡන්ද රාග ප්‍රහාණයම තමයි සක්කාය නිරෝධය. ඔන්න ඒ විදිහට අපි ඒ විදිහට අපි එතකොට මේ විවරණ 6 පිළිබඳව මේ කර්මස්ථාන වශයෙන් ගැඹුරින් ප්‍රත්‍යක්ෂ කරගත යුතු කාරණා ගැන අපි අන්තම් කෙටියෙන් විතරයි මෙතන සඳහන් කළේ. දැන් ඊළඟට අපි මේ මැහිමයි ගැටීම ගැන ටිකක් හිත යොදන්න බලමු. මැහිමේදී ගැටීමේදී එක්තරා ගැටවැටීමක් අර පරතරය නැති කර ගැලවීමක් සිද්ධ වෙන බව අපි සඳහන් කළා. මේ ගැටවැටීම් කෙරෙන්නේ ඇලීම් වෙලීම් පැටලීම් නිසා. මහාන මැසිමක නම්. ඉන්දිකටුව යටට යන යන වාරයක් පාසා යටිනූල ඉදිරියට පැනලා ගැටයක් දානවා. මේ ඇද ගැනීම ඇති තාක් මැහුම දික් වෙනවා. ගැටීමේදී නම් මේ ගෙමැහිමත් ගෙතිමත් අතර සම්බන්ධතාවය සමාජයට තේරුම් ගැනීම පහසු වෙන්න පුළුවන්. මහානවා කියලා කියන්නේ දෙපොට එකක් කරගෙන මහාන එකක් කරන්ට තෙත් කිරීම. දෙපොටක් රෙදි දෙපොටක් එකක් කරගෙන මහානවා. ගෙතීමේදී කරන්නේ එක නූල් පටක් හරි ඌල් පටක් හරි අරගෙන ඒක දෙකක් කරගෙන දෙපට කරගෙන එකපට දෙපට කරගෙන ගොතාගෙන ගොතාගෙන යනවා. දෙකේම දීම ගැට වැටෙනවා. මේ ගැට වැටීම් කෙරෙන්නේ ඇලීම් විලීම් පැටලීම් නිසා. මේ මේ භවය ගෙතෙන්නේ තණ්හා ඕනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාභිනන්දිනී කියන ඒ උපවද මාලාවක් තණ්හාවට තිබෙනවා තණ්හා නෙමෙයි මේ මහම් කාර්ය හඳුන්වනවා පුනර්භවය නැවත භවයක් ගොතාලන්න ඒ තන ඇලිවි ඇලීම් තත් සතුටු වීම තුටු වීම ඇලීම් සහිත වූ ඒ තන සතුටු වන ස්වභාවය ඇති තණ්හාවත් අන්න අර අර ඉන්දිකට අර නැහිම වගේ නැහිමේදී යතිමේදී කරන ඉඳි කටුවෙන් හරි එහෙම නැත්නම් අර යටි නූලෙන් කෙරෙන මැහීම එහෙම නැත්නම් අර ගොතන කටුවේ නෙත්තියෙන් කෙරෙන ගෙතීම වගේ දෙයක් මේක. ඒ වගේම තමයි මේ භවය ගෙතෙන්නේ. සංහාව මුල් කරගෙන ඇති වෙන මේ උපාදානයෙන් ඇද ගැනීමෙන් ඒ වගේම තණ්හා මාන දිට්ටි ඇලීම් වෙලීම් පැටලීම් තණ්හාවෙන් ඇලීමක් මානයෙන් වෙලීමක් දිට්ඨියෙන් පැටලීමක් මේ විදිහට තමයි එතකොට භවය ගෙතෙන්නේ උපාදානයේ ඇතිතා භවය දිගට දිගට ගෙතෙනවා. යම් අවස්ථාවක අර යටි නූල ඉවර වුණා නම් හරි යටි නූල ඇදලා දැම්මා නම් මුළු මහත් මැහුමම එතනම ලිහිලා යනවා. යම් අවස්ථාවක ගෙතුමක අර ගොතන කටුවෙන් වෙතට ඇද ගැනීම වෙනුවට ඉවතට ඇද දැමීම වුණා නම් අර අදිනහර ගැට පෙළ වෙනුවට ඒක ඇද දැමීමක් වුණා නම් මුළු මහත් ගෙතුමම ලිහිලා යනවා. ගෙතුමේ කියලා ගන්න අදිනහර ගැට පෙළක්. මේක මේ පැත්තට තමා වෙතට ඇද ගැනීම නිසා ගෙතුමක් වෙන්නේ. එහා පැත්තට ඇදලා දැම්ම හැටිය ගෙතුමෙන් පිටින්ම ඒ ක්ෂණයෙම ලිහිලා යනවා. ඔන්න භවයත් භව නිරෝධයත් අතර වෙනස ඕකයි. පැවැත්ම ගැට වැටීමක් දුකක්. නැවැත්ම ගැට ලිහිීමක් සැනසුමක්. පැවැත්ම ගැට ගැසීමක් දුකක්. නැවැත්ම ගැට ලිහිීමක් සැනසුමක්. නකප්පයන්ති න පුරෙක් කරොන්ති නකප්පයන්ති න පුරෙක් කරොන්ති අච්ඡන්ත සුද්ධීති නතේ වදಂತಿ ආදාන ගන්ථං ගතිතං විසජ්ජ ආසංන කුබ්බಂತಿ කුහින්චි කුහින්චි ලෝකි සූත්‍රනිපාතේ අටක වගේ සුද්ධට්ටක සූත්‍රේන ගාථාවක් ඒක රහතන් වහන්සේලා ගැනයි කියවෙන්නේ ඒ රහතන් වහන්සේලා විමුක්ත පුද්ගලයෝ දෘෂ්ටි තනන්නේ නැහැ දෘෂ්ටි පෙරටු කරන්නේ නැහැ. මේ ආත්මික සුද්ධ තත්වයයි කියලා කියා පාන්නේ නැහැ. ආදාන ගන්තං ගතිතං විසජ්ජ ගැට වැටුණු අදිනහර ගැට යටේ ලිහල දමලා ආසන්න කුබ්බන්ති කුහිංචි ලෝකේ ලෝකේ කිසිම තැනක ආසාවක් කරන්නේ නැහැ. දැන් එතකොට මේ අපේ යෝභන්ති විදිත්වාන ආදී ගාථාවෙන් අපි මේ ඉදිරිපත් කළ විවරණය ඇත්ත වශයෙන් කියනවනම් මේ මුළු මහා දේශනා පෙළේම සාරාංශයක් හැටියට උනත් ඉදිරියට කියන්න පුළුවන් සාරාංශයක් හැටියට උනත් මතු කළ දක්වන්න පුළුවන්. වැඩි දෙයක් නෙවෙයි මේ සාරාංශ පිළ මේ ගාථා මේ දේශනා පිළේ අපි ඉදිරිපත් කළේ ඔන්න ඔය කියන කොන් දෙකයි මැද. මේ කොන් දෙකත් මැදක් පිළිබඳ කථාන්තරය තුලම තිබෙනවා. පටිච්ච සමුප්පාදය පිළිබඳවත් මධ්‍යම ප්‍රතිපදාව පිළිබඳවත් ගැඹුරු දර්ශනයක්. ගැඹුරු වගේම පුළුල් අර්ථ ඇති ගාථාවක් කියලා මේ යෝබන්තය ආදී ගාථාව ගැන අපි සඳහන් කළේ ඒකයි. දැන් එතකොට මෙන්න මේ සාරාංශ විදියේ මේ ගාථාව ඉදිරිපත් කර වුණ නිසා දැන් අපි මේ දේශනා මාලාව අවසානයක් දැකීමටයි බලාපොරොත්තු වෙන්නේ. ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ නිවන පිළිබඳව ඇති දුර්මත රාශියකට හේතුව ප්‍රතිත සමුප්පාද ධර්මයත් මධ්‍යම ප්‍රතිපදාවත් පිළිබඳව තිබෙන එක්තරා වැරදි වැටහීම් රාශියක්. ඒ නිසාම බුදුරජාන් වහන්සේ අර ප්‍රකාශ කළ ආකාරයට භව තෘෂ්ණාවෙන් භවආරාමා භවරතා භව සම්මුත්තා කියන විදියට භවෙහි ඇලෙන්නා වූ මේ සත්වයින්ට භව නිරෝධයේ උච්ඡේදයක් හැටියට පේන්න පටන් ගත්තා. ඒක නිසා අටුවාචාරින් වහන්සේලා පවා මේ භව නිරෝධයට බය වෙලා භව තෘෂ්ණාවට තුඩු දෙන්නා වූ විවරණ ඔස්සේ නිවන තෝරුම් ගන්න යම් යම් ප්‍රයත්න දරුවා. එතකොට ශතවර්ෂ ගණනාවක් තිස්සේ නොයෙකුත් විපර්යාස මැදේ වල් බිහි වී ඇති මේ නිවන් මඟ පිළිකිරීමට අප මේ දරූ ශාසනික ප්‍රයත්නයේ යම් කුසල සම්භාරයක් අත් වුණා නම් ඒ සියල්ල <clears throat> මේ දේශනාව පෙළ පැවැත්වීමට අපට ආරාධනා කර වදාළ අතිපූජනීය මහෝපාද්‍යය මාහිපාණන් වහන්සේට හිමි වේවා. වයෝවෘද්ධ අවස්ථාවේ <clears throat> ප්‍රතිකාර ලැබමින් බහැර වැඩ සිටින උන්වහන්සේගේ සියලු රෝගාබාධ සුව වී කායික මානසික සැප විහරණ සැලසී চিරාත් කාලයක් <clears throat> ශතවර්ෂාදී කාලයක් ගිහින් වැඩ විසිට්වා උන්වහන්සේගේ සියලු ධර්ම ප්‍රාර්ථනාවෝ සම්බුද්ධ වෙත්වා <clears throat> ඒ වගේම <clears throat> මේ ධර්ම දේශනා ශ්‍රවණය කරගෙන කිරීමටත් ලෝකයාගේ කන් නැති ලෝකයාගේ යහපත තකා ඒවා පටිගත කර ගැනීමටත් උනන්දු වුණු තරු යෝගාවචර සබ්‍රහ්මචාරින් වහන්සේලාගේ යෝග කර්මය වහවහ මුදුන්පත් වේවා දියෙන් මඩින් නොතැවරුණු පැහැපත් පෙත්තෙන් බබලන මිහිරි සුවඳ ඇති අරහත් පියුම් මේ නිස්සරණ පියුම් විලේ පැත්තෙන් වේවා අපව හැදූ වැඩු දෙමාපියන්ට නුවණැස පෑදූ ගුරුවරුන්ට මේ ජීවන යාත්‍රාවට අප හිත දුන් ඥාති මිත්‍ර දායකාරකාදීන්ට මේ ප්‍රණීත දේශනාමය කුසලයක් වේවා. මේ හැම දිනෙකම ඇතූ යම් බෝධියකින් උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කරගනිත්වා. සියලු දෙවියෝද, සියලු බ්‍රහ්මයෝද, සියලු සත්ත්වයෝද මේ දේශනාමය කුසලය අනුමෝදන් වී ශාන්ත ප්‍රණීත උතුම් අමා මහ නිවනින් දුක් කෙලවර කරගනිත්වා. ශ්‍රී සම්බුද්ධ ශාසනය চিරාත් කාලයක් ලෝකී ලැබලේවා සුදේශිත ධර්මපද පුෂ්පයන් රැස් කර තැනූ මේ දේශනා මල්දම බුදුරජාණන් වහන්සේගෙන් පා කරුභුම් ලැබූ මේ ධර්ම චෛත්‍ය රාජාණන් වහන්සේටම පූජා වේවා පූජා වේවා පූජා වේවා එත්තාවතා චම්හි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්තිද්ධා यत्तावता चाम्भिनी सम्पदं पुण्यसम्पदं सब्बे भूतानादन्तु सर्वसम्पत्तिसिद्धिः तावता चाम्भिनी सम्पदं पुण्यसम्पदं सब्बे सत्तानुमोदन्तु सर्वसम्पत्सिद्धिः आकाशट्ठज भूमट्ठ पुण्यं ආකාශට්ඨා භුම්මට්ඨා දේවා නාග මහිද්දලා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං ඕ නාතිනං හෝතු සුඛිතා හොන්තු නාතෝ ඉදං ඕ නාතිනං හෝතු සුඛිතා හොන්තු නාතෝ ඉදං ඕ නාතිනං හෝතු සුඛිතා හොන්තු නාතෝ පුඤ්ඤාපුඤ්ඤ කම්මේන මානි බාල සමාගමෝ සපං සමාගමෝ හොන්තු යාවනි බාණපත්තිය පුඤ්ඤාපුඤ්ඤ කම්මේන මානි බාල සමාගමෝ සපං සමාගමෝ හොන්තු යාවනි බාණපත්තිය यूनापन यखम मीन समान सुखान समान